පඤ්ඤා සමන්නා ගතෝ හෝති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරගත්ත පාලි පාඨයේ සම්පින්නනාර්ථය සඳහන් කරන්නේ ප්‍රධානියාංග කියලා පංච ප්‍රධානියාංග වශයෙන්. මට මතකයි මේක අපි මේ මාතෘකාවෙම ගිය පාර පෙරත්වලදී අපි කරපු ධර්ම දේශනාවේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්ම දේශනා මාලාවක් පැවැත්තුවා. මේ මාතෘකාවමයි අපි මේ සිංහට නගා ගන්න හදාගන්නේ. මේ කොටස මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ කොටසක් විදිහට ਸਰවඥ දේශනාවක්. සරුවත්න දේශනාවක් වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම සංගීති සූත්‍රයේදී සාරිපුත්තු සාංශේ නැවතත් ඒක සංඝ පිළිවෙත මතක් කරලා දෙනවා. මේ පංච ප්‍රධානියංග නැත්නම් මේ භාවනා වඩන කෙනෙකුට උපයාසපයා ගත යුතු තිබී තිබින බවට අනුග්‍රහ කළ යුතු අංග පහක්. ඒක අපේ මීත්‍රිගණනය කරනවනේ විවස්ථාවටත් ලොකු සංහසය අතුල් කරලා තියෙනවා. තමන් මේ භවනා කරන භික්ෂුවක් වශයෙන් හෝ යෝගාවචරයෙක් වශයෙන් හෝ අරණ්‍ය ගත කරනවා නම් නිතරම තමන් ළඟ මේ අංග තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලන්න මෙවයින් අඩුපාඩු වුණොත් ඒ භාවනා ජීවිතේ යෝග ජීවිතේ සෑයෙන අඩුපාඩු ගන්නවා. ඒ වගේම තමයි ඒක මේ භාවනා කරන පුද්ගලයාම සලකා බලලා තමන් කෙරේ පවරාගත යුතු පිහිටුවාගත යුතු අංග. ඉතින් ඒ නිසා එවැනි දේවල් අසා දැනගෙන තිබීම සුතමේ වශයෙන් වටිනවා. අසා තියාගත්තොත් ඒවා මේ Taman දැනට අහලා තියෙන බණත් එක්ක ගැළපෙනවද? ඒ වාගේ මේක තර්කානුකූලද? ඒක පරෝජන පිළිස සලකයිද කියලා හිත චින්තාමේ වශයෙන් සලකනවා. මේ දෙකටමත් වඩා ගොඩාක්ම මේ ධර්ම කොටසේදී අදාළ භාවයේ පේන්නේ භාවනා පටන් ගන්නට. පටන් ගත්ත අයට මේ දේවල් දැනගන්න දැනගන්න Taman දැන හෝ නොදැන මේ වෙනකොට මේ තබලා තියෙන පියවරවල් පිළිබඳව ලොකු සතුටක් ඔච්චර බලාපොරොත්තු සුන් වෙන හිතනක් වෙන දේවල් උනත් සමස්තයක් වශයෙන් සතුට විය යුතු බවට නැවත නැවතත් හිත ප්‍රීණනීය පිනායන ගතියටපත් කරනවා ඒක නිසා මේ සිංහලෙන් ධර්ම දේශනා කිරීම සඳහා කරන ලද ආරාධනාව අනුව මේ එක එක අංගයක් අපි ශක්ති ප්‍රමාණයෙන් පිරිසුදු කරලා පැහැදිලි කරලා දැනගත්තොත් හොඳයි කියන අදහසින් නෙමෙයි මාතෘකාව තියන්න යෙදුනේ. ඒකෙදී මුල්ම පාඩයෙන් කියන්නේ පංචමහාන පද භික්කවේ පදානං ඥානි මානෙනි මේ සම්මියදෘෂ්ටික සාසනේ අභියෝගයක් බලාපොරොත්තු වෙන කෙනා ප්‍රධාන වීර්ය යොදන කෙනා තමන් ළඟ තිබිය යුතුයි දැනගතිය යුතු අංග පහක් මගේ සර්වඥතා ඥානෙට වැටෙනවා කියලා සරුවචනාංශේ ඒ මාත්‍රිකා තබනවා. හඳුන්වා දීම කරනවා. ඊට පස්සේ කතමානි පංච මොනවාදී පහ ඉද බික්ක වේබෙක්කු සද්දා සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. මේ ශාසනයේ මේ විදිහට බණ භාවනා කරන භික්ෂුව හෝ සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යෝගාවචරය විසින් සරුවචන් වහන්සේගේ බෝධිය සර්වඥාන්සේගේ ප්‍රබුද්ධ භාවය. සර්වඥාන්සේගේ බුද්ධිමත් භාවය අදහනවා. ඇදහිතු වස්තු වලින් ඉස්සරහින්ම කියන්න ඕනේ සර්වඥාන්සේ. උන්වහන්සේත් මිනිසෙක් වුණාට උන්වහන්සේ manussත්වයේ ඉක්මවලා දේවත්වයේ බ්‍රහ්මත්වයේ ඉක්මවලා උසස් තත්ත්වයටපත් උනේ ඒ බෝධිය අවබෝධ කරාට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරාට පස්සේ නැත්තම් මේ තුන්කල් දක්නා ඥාණය සියල්ල දක්නා ඥානය, සියල්ල දන්නා ඥානය සරුණ්‍යතාන සාක්ෂාත් කරලා පස්සේ. ඒ නිසා අපි සර්වඥාන්සේ අදහනවයි කියලා අදහන්නේ උන්වහන්සේගේ බෝධිය තමයි. අන්න ඒක පිළිපැදී සද්ධාව මේ යෝග ජීවිතයේ දිගටම තැබිය යුතුයි. යම්ම වෙලාවක අපිට ඒ සද්ධාව නැති වුණා නම් ඒ වෙලාව මේ ගමනේදී හරි අන්ධකාර අවස්ථාවක් වඩටපත් වෙනවා බලාපොරොත්තු සංසිඳිච්ච අවස්ථාවක් වඩටපත් වෙනවා වෙහෙස කර වෙනවා හොඳට හැරලා බැලුවොත් අපේ ජීවිතයේ ඒ වගේ භවනා ජීවිතයේ හෝ ආලෝක ජීවිතයේ යම් වෙලාවක අන්ධකාරයක් අපි පහු කරා නම් පස්සේ ඒක ඇහිලා බලනකොට පේනවා ඒ වෙලාවේදී සද්ධාව මදිකම නිසායි ඒ දරා කියා ගන්න බැරි තත්ත්වෙ තිබිලා තියෙන්නේ ඒක නැත්තම් මේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ බුදුහාමුදුරන්ගෙන් එපිට වෙන මොකද්දෝ කාම වස්තුවක් පිළිබඳව අරිට වැඩි සද්ධාවෙන් ඉඳලා තියෙනවා. ඇදහිය යුතු ඇදහිීමෙන් ඒකාන්ත සුභ ප්‍රතිඵල දෙන ප්‍රධාන වස්තුව තමයි සර්වඥාසී. යං කිච්ච විත්තං හිතවා උරංවා සග්ගේ සුවායන් රතනම් පණීදන් නනෝ සමං අන්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පණීදන්. දෙවියන් සතුන් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත මේ තුන් ලෝකේ වෙන ඇද හේතු වස්තුවක් ඇත. ඉතින් ඒකෙදී අපි අපේ තියෙන නොදැනුවත්කම නිසා අසද්ධර්මය නිසා අසත්පුරුෂ සංසේවනයේ නිසා අපි විවිධාකාර වස්තු අදහන්න පටන් ගන්නවා. අන්නේ වස්තු වල කඩාවැටීම් සිදු වෙනකොට බලාපොරොත්තු සුන් වීම වෙනකොට අපි අපේ ජීවිතේ නැතුණාට වැඩිය තැවෙනවා. නමුත් බණ ඇහුවට පස්සේ තේනවා මේ වෙලාවේදී සරුවත්යන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව නැතිකම නිසා තමයි අපි මේ ලාමක ඉන්ද්‍රිය ගෝචර වස්තු ආමිෂ වස්තු පිළිබඳව ඇදහිල්ලක් කරගෙන තියෙන්නේ සරුවචනාංශය පිළිබඳ ශ්‍රද්ධාව නිසි තැන තිබුවා නම් අර නරක දේවල් නෙවෙයි තිබ්බට කමක් නැහැ නමුත් අර මුල් තැන නොදී කවදාකවත් අර වගේ බලාපොරොත්තු කඩමින් සිදු වෙන්නේ නැහැ කෙසේ නමුත් මේ ශ්‍රද්ධාව කියන චෛතසිකය ආධ්‍යාත්මික ජීවිතයේ ඊ타ත්ම වැදගත් එකක් මොකද හේතුව මේ ගමනේ හිනහ වෙවි යන්න නම් නිතරම ඒ පිළිබඳව අද ඇදහිය යුතු ගතිය අදහන ගතිය තියෙනවා. එහිලා සරුවච්චන් වහන්සේ පමණක්ම නැත්නම් බුද්ධ රත්නයේ පමණක්ම නෙවෙයි ඇදහිතු අත්වලට පෙන්වනවා. ඇදහිතු අත්වලට පෙන්නනවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සහ තමන්ගේම සීලය. මේ හතරේ මේ ප්‍රකාශයේ කෙටි කොට දැක්වීමක් වශයෙන් තමයි සර්වඥාන්සේ සහ උන්වහන්සේගේ බෝධිය පෙන්ලා තියෙන්නේ. කෙසේ නමුත් අවශ්‍ය වෙන චෛතසිකය අදහන බව. ඒ අදහන බව තමයි අපි ඉදිරියට තල්ලු කරන්නේ. ඒකට මක්ඛන්දන රසය කියලා කියනවා. මක්ඛන්දන රසය කියලා කියන්නේ බලාපොරොත්තු තැනට යනතේ බලාපොරොත්තු ඉෂ්ට වෙනකන් කවදාවත් බිම තියන්නේ මේ වීර්යය. අත්ත නාරින ගතියක් තියෙනවා. මේ පක්ඛන්දන ගතිය පෙන්නනවා නිදර්ශනයක් විදිහට පහරාද සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා මහා මොහොතේ කුණක් උපන්නොත් මල කුණක් උපන්නොත් මොහොතේ මැච්චේ මුහුදු සතෙක් මැරලා ගියොත් හෝ ඒකට ගිය මිනිස්සෙක් මැරලා ගියොත් මලකුණ කවම කවදාකවත් ගොඩ වීමට තල්ලු කරනකම් මුහුදු රැළ අතනාරින වීර්යයක් කරනවා කියන කවදා හෝ අණ ගහලා ගහලා ගහලා මුහුදු රැළ වැඩ කරනවලු එක ක්‍රමයකට මේ මලකුණ රැල්ල වෙරළට ගෙනල්ලාමලු අතාරින ඒක මුහුදු රැළේ තියෙන ගතියක් වක්කන්දන ගතිය ඉතින් තල් මහෙක් මරුවත් මුහුදු මැද මැරිච්ච කුණ වලට ඉන්න දෙයක් නෑ තල්ලු කොට තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා වැටල්ටම ගෙනල්ලා දාලා තමයි අතාරින්නේ. අන්නේ වගේ මේ සද්ධා චෛතසිකයේ තියෙනවා නම් කෙලෙස් වලට හෝ අපද්‍රව්‍ය වලට චිත්තසංතාන ඉඳ දෙන්නේ. ඔව් වෙනවා. උපදිනවා. ඇතුළට වැටෙනවා. වැටිච්චාම අමුතු ගැස්මක්, අමුතු තල්ලුවක්, හැප්පිල්ලක්, කන්දයක්, මේ පක්කන්දනයක් දීලා දීලා දීලා දීලා අන්තිමේ වෙරළටම තල්ලු කරනවා. ඉතින් මේ රැළ දිහා බලනකොට එහෙම රැළේ එහෙම <coughs> ක්‍රියාශක්තියක් පේන්නේ නැහැ. නමුත් මේක ලෝක සත්‍යයක්. කවදාකවත් කුණක් මොහොතේ උපදින්න දෙන්නේ නැහැ. ඉපදුනාට ඉන්න දෙන්නේ ඒ කුණ අප්‍රාණික වුණත්, රැළ අප්‍රාණික වුණත් ක්‍රියාවලිය නිසා ගොඩ බිමටම ගෙනත් දානවා. අපි ශ්‍රද්ධාවන්ත හිතක් ආවොත් අපි ශ්‍රද්ධාව කියන එක නියම පසුබිමට සාපේක්ෂව ඉගෙන ගත්තොත් හොඳට අර්ථකථනය දී ගත්තොත් මේ සද්ධාම මොකද කරන්නේ හිතේ කවදාකවත් කෙලෙසයක් ඇතුලේ රජ කරන්න දෙන්නේ නැහැ. කල් පවතින දෙන්නේ ගස්ලා ගස්ලා ගස්ලා ගස්ලා ඉවරයි. වෙන විදිහට කියනවා නම් මේක කියන්න තියෙන්නේ මේකයි. අපි මේ සරුවච්චන් වහන්සේ තමයි එකම ඇදහිතු වස්තුව කියලා කවදා හෝ හරි විදිහට ශ්‍රද්ධාව පිටව ගත්තොත් අපි බුදු වෙලා මිසක්කා නැත්නම් ඒ සරුවච්චන් වහන්සේ අපිට තිබුණොත් හොඳයි කියලා බලාපොරොත්තු වෙන ಗುಣ ටික අපිට ඇති කරලා මිසක සද්ධාව කරාරින්නේ නැහැ. දුර නික්ෂේපණය කරන්නේ නැහැ. මඟ අරින්නේ නැහැ. ඒකට ඕම උදව් කරනවා. ඒ නිසා බුදුන් කෙරේ නම් සද්ධාව තිබ්බේ බුදු වෙනකන් යනවා. ඒ නිසා මේ ඉංග්‍රීසියෙන් උනත් කියමනක් තියෙනවා උඹට රජ වෙන්න ඕන නම් රජෙක් වගේ හැසිරියන් කියලා. ඒ වගේ අපි බුදුහාමුදුරුවෝ අදහන්නේ කොහොමද? අපි බුදු වෙන්න ඉන්න જાතියක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කොහොමද වැඩ කෙරුවේ අපි ජාතියට වැඩ කරන්නේ. අතනාරින වීර්යක් උන්වහන්සේ මහබෝසතාණන් වහන්සේ කාලේ ඉඳලාම කරගෙන කරගෙන ඇවිල්ලා උන්වහන්සේ අනිකායකට දුන්නා තම තමන් ගාව ඒ බුදු ගුණ නැත්නම් බුදු කෙනෙකුට අවශ්‍ය කරන්නා වූ ඒ පාරමිතා ශක්තිය ඒ අදිෂ්ඨාන බල අභිඥා මොකක්වත් නැති වුණාට බුදුහාමුදුර අදහනවා නම් ඒ ಗುಣ වලට ප්‍රතිපක්ෂව තියෙන කෙලෙස් ධර්ම දුරු කරලා දුරු කරලා චිත්ත සංතානෙ පිරිසුදු කරලා අපි ඒ බුදු කරන තැනටම ගෙනියනවා. අන්නේ ඒ වගේ සද්ධාාවක් ඇත්තටම කියනවා නම් මුදුන්පත් වෙන්නේ කියලා පැමිණෙන්නේ. එහෙම නැත්නම් රජ වෙන්නේ සෝවාන් වෙනකොට. ඒ නිසා අපි සෝවාන් වෙච්ච කෙනෙකුගේ ಗುಣ සඳහන් කරන්නේ බුද්ධියේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය කන්තේ සීලේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ යම් කෙනෙකුගේ හිතේ බුදු කෙරේ නොතැලෙන සද්ධාාවක් පහළ වෙනවා ධර්මයේ කෙරේ නොතැලෙන සද්ධාාවක් පහළ වෙනවා සංඝයා කෙරේ නොසැලෙන සද්ධාාවක් පහළ වෙනවා තමන්ගේ සීලය ආර්ය කාන්ත සීලයක් කියලා සීලය පිළිබඳ නොසැලෙන සද්ධාාවක් පහළ වෙච්චාම අපි කියන ඒ පුද්ගලයාට මාර්ගස්ත පලස්ත ආර්යයන් වහන්සේනමක් කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් තාම ප්‍රථම මාර්ග ඥාන ඵල ඥාන පැමිණෙන්නේ නැත්නම් එයාගේ සද්ධාවේ paludu තියෙනවා. එයාගේ සද්ධාවේ අඩුපාඩුකම් තියෙනවා. උච්චාවච භාව තියෙනවා. වරක එනවා වරක යනවා. අන්න ඒකට හොඳට සැලකිලිමත් වෙන්න අපි හිතේ විශේෂයෙන්ම මේ පෘථක්කන හිතේ එක දිගට සද්ධා පාත්තන්න බෑ. ඒක මුලින් පිළිගන්න ඕනේ. ඒ නිසා අදා ඉහළ පහම් යාම තියෙනවා. paludu තියෙනවා, කැලල් තියෙනවා. අන්න මේ වෙලාවල් එනකොට හිත කලබල කරගන්න නැතුව, කුලප්පු වෙන්නේ නැතුව. මෙන්න මේ වෙලාවේ මගේ වැඩ කිසි කරදරයකින් නැතුව ඉදිරියට ගිය සද්ධාව තිබුණ නිසායි දැන් මේ අවුල ඇවිල්ලා තියෙන සද්ධාව නැති නිසායි කියලා මෙන්න මේ දෙක වෙන්කොට හඳුනා ගැනීම තමයි අපිට තියෙන ප්‍රධානම කාරණාව. එහෙම නැත්නම් කවුරුහරි කියනවා නම් දැනටම මට සද්ධාව තියෙනවායි කියලා. සෝවන් ඥානෙ මෙපිට කෙනෙක් ඒක නිකන් හුදු සද්ධාවෙන්ම කියන එකක් විතරයි. ඒක ඇත්තටම ප්‍රඥාවක් නෑ. ප්‍රඥාවෙන් නම් කියන්නේ දින වේලාවක සද්ධාව වෙනවා. එදාට අපිට යෝධවල යෝධ වීර්ය ලැබෙනවා. ඕන දෙයක් කාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. සද්ධාව නැති වුණාට පස්සේ කැටකිරිල්ලියක තියෙන තරම්වත් හිතේ හයිය නැති වෙනවා. උලකටත් ගසාගෙන යන ගතියක් තියෙනවා. ඒ නිසා සරුවත්යන්සේ සඳහන් කරන යෝගාවචරයේ ගාව පණ භාවනා කරන කෙනෙක් ගාව නිතරම ඒ සරුවත්යන්වහන්සේ කෙරෙහි යත්තා වූ සද්ධාාවක් මේක හටගන්නේ නැත්නම් හට ගන්නකොට තියෙන ස්වභාවයට කියන්නේ ප්‍රසාද සද්ධා කියලා. ඒක බොහෝ මතු පිටින් ගෑවිච්ච දෙයක්. ඒක බුදු ගුණයක් අපි නිකන් මතක් කරනවා විතරයි කියලා. නමුත් එතනින් නතර කරන්න නෙමෙයි මේ සද්ධාව පටන් ගන්න. මොකද එහෙම තමන් අදහන සාස්ෘන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් පිළිබඳව සෑම නිර්මාණවාදී අදහස ශාසනයක්ම සඳහන් කරනවා. දිව්‍යන් වහන්සේ අදහස් කරන අදහන ආගමක් නම් දිව්‍යන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව බොහෝම ලොක් කරලා කතා කරනවා. මේ හරියට මේ මේ අපේ සම්‍යක් දෘෂ්ටික සාසනය කතා කරනවා වගේමයි. බ්‍රහ්මන් පිළිබඳ අදහන කෙනෙක් නම් බ්‍රහ්මන් පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් සඳහන් කරනවා. නමුත් පඩම් ගන්න ශ්‍රද්ධාවෙන්මයි ගමන කෙලවර වෙන්නේ. අපේ මේ ශාසනයේ ශ්‍රද්ධාව පරිණාමයටපත් වෙනවා. වෙනස් වෙනවා. වෙස්පර්ලෙනවා. ඒ වෙස්පර්ලෙන හොඳ පැත්තට. අන්නේ නිසා මේ ශ්‍රද්ධාව කියන ප්‍රධානාංගය ගත්තහම පටන් ගන්නකොට මේක ප්‍රසාද ශ්‍රද්ධාව හරියට ආමෙවුනා වූනේ බුදුජානන් වහන්සේගේ සමාධි පිළිමේ ළඟට ගියහම ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒතෙන් ඉඳගෙන භාවනා කරන තරම් හිතෙනවා. මොකද බුදු පිළිමෙන් ඈත යනකොට යනකොට සද්දා නැති වෙනවා. ඒ වගේම අපි ගියොත් එහෙම බුදු පිළිම දකින්න බැරි අබෞද්ධ රටක ඉතින් අපිට හරි කනගාටුවක් ඇති වෙනවා. අනේ අපිට සද්ධාව ඇති කරන්න තිබුණු බුදු පිළිම මෙහි නෑ, චෛත්‍ය මෙහි නෑ, බෝධිඥානසලා මෙහි නෑ, සංඝයා මෙහි නෑ කියලා හරියට සැලෙනවා. මොකද අපේ සද්ධාව ඒ රූපත් එක්ක, ඒ සංඥාත් එක්ක, ඒ චිත්ත රූපත් එක්ක බැඳිච්ච සද්ධාවක් තියෙනවා. ඒවත් එක තියෙනකන් තියෙනවා. නැති වෙනකොට නැහැ. මෙන්න මේ ශ්‍රද්ධාවට කියනවා ප්‍රසාද ශ්‍රද්ධාව කියලා. හුදු මතු පිට ශ්‍රද්ධාවක්. ඒක ඒ ඒ සංඥා ගොඩක් එක්ක රූපාකාර වගේක් එක්ක තමයි තියෙන්නේ. මේක වැඩි කල් හිටින්නේ නැහැ. මේ ශ්‍රද්ධාව තමයි මේ අනිකුත් ආගම් ධර්මත් එක්ක බුද්ධ ආගමේ සම කරන්න පුළුවන් ගතිය ශ්‍රද්ධාව පැත්තේ. නමුත් මේ බුද්ධ ආගමේ කියන ශ්‍රද්ධාව ඒ ප්‍රසාද මට්ටමේ ඉඳලා ඒකට බැසගෙන ඒක රස බලලා ඒකේ নিমগ্ন වෙන්නයි බුදුහාමුදුරුවෝ මේ තමන් පිළිබඳව ඇදහිීමක් ඇති කරගන්න කියලා කියන්නේ. ඒ නිසා සද්ධාවෙන් ශාසනයට වන් සසුන් අනුකූල දරුවන් විසින් ඊගාට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා සද්ධාව ඇති කෙනෙකුට පමණක් කළ හැකියි. කෘත්‍යයන් ටිකක් තියෙනවා. නිකම්ම නිකම් බුදු පිළිමේ ලස්සන නිසා ළඟ ඉඳගෙන හිත සන්තෝෂ කරගෙන නතර වෙනව නෙවෙයි. එහෙම පටන් ගන්න හිත කැපකිරීම කරන්න වෙනවා. දානේ වශයෙන්, සීලේ වශයෙන්, භාවනා වශයෙන් කැපකිරීම කරනකොට ඔන්න අපි යම් දවසක පෙර නොරක් සීලයක් රකයි කියලා හිමු. පංචිල් ගත්තා. පංචිල් පිළිබඳව පිහිටියා, කටයුතු කරා. අට සීල් ගත්තා, දස සීල් ගත්තා. පුළු පුළුවන් ඇත්තෝ සාමනීර දස සීලය ගත්තා. තවත් පුළුවන් ඇත්තෝ උපසම්පදා සීලය ගත්තා. ආදි වශයෙන් මේ සීලය අදිශීලයක් බවට පත් කර ගැනීමට අර ප්‍රසාද සද්ධාවට වැඩි යමක් අවශ්‍යයි. ඒ වගේම ප්‍රසාද සක්පාවේ ඉක්මවල යන මේ ඕකප්පන සද්ධාව නම් වූ බැස ගන්නාසුළු සද්ධාව ප්‍රසාද සද්ධාවට එහා ගිය ආනිසංස වගේ කුද්දේවා. තමන් වශයෙන් දැක ගන්න පුළුවන් ආනිසංස. උපමාවක් වශයෙන් කියනවා නම් මේ ලෝකයේ බය හතරක් තියෙන බව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. අත්තානුවාද බය කියලා කියන්නේ ඒ අඳුරු තැනකට ගියොත් අත් දෙක වහගත්තොත් කරුවල වේගන එනකොට, ලෙඩ වේගන එනකොට, වයසට යාගෙන එනකොට හරි බයක් හිතට ඇති වෙනවා. දැන් අර Tamanne දිනු සරණ පිහිට පරායනේ දන්නේ නැහැ. නිසා අනුන් මතේ අපෙන්ට වෙනවා. මට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා Taman පිළිබඳවම Tamanට දෙස් දෙන ගතියක් එනවා. ඒක ගුඟාක් භයානකයි කියනවා කිරිසංසත්තුන්ගේ. ඒ මොකද කිරිසංසත්තුන් අතර කවදාකවත් මේ නැති බැරි කෙනාට උපස්ථාන කරන කෙනෙක් එහෙම වැඩි හිටි නිවාස ඉස්පිරිතාල මොකක්වත් නැහැ. ඉතින් එකම දේ තමයි දුර්වල වෙච්ච ගමන්ම බලවතෙක් ඇවිල්ලා ඌව කාලා. මැරෙන්න වෙන්නේ දුර්වලයට බලවතාවේ හක්කෙත්මයි. ඉතින් පුදුමාකාර බයික ජීවත් වෙන්නේ ඔය තීසන් සත්තු. උන් ඔය ඔච්චරම පරිසරයට හැඩ ගැහෙන වෙන මොකක්වත් නිසා නෙවෙයි. බය. ඒක මනුස්සයත් බුද්ධ විඳිනවා සීලෙ නැත්තම්. තුසීලයට පුදුමාකාර මේ තනි වෙනකොට බයක් තියෙනවා. ඒ වගේම පරානුවාද බය කියලා જાතියක් තියෙනවා. අනුන් අපිට දොස් කියනවා. මේ ගත කරන ජීවිතේ අනාචාර කරනවා නම් ඒ වගේම බයලජ්‍ය දෙක නැත්තම්, ඉන්ද්‍රිය සංවරය නැත්තම්, එහෙම නැත්තම් මේ සීලය නැත්තම්. ඒකෙත් අපි අපි බොහොම ඔලමුල තාලෙට මොන ඕන දයක් බල කියා බල මං කරනවා කියලා කරාට ඔකේ පසු බලපෑමක් එනවා අපට දිගින් දිගට දිගින් දිගට ඔබ මට්ටම ගිහිල්ලා අනුන්ගේ දොස් දෙන්න පටන් ගත්තාම අපි කොච්චර නම්බුකාර්තනක හිටියත් අහනම්බු සාගත ලැජ්ජා සාගත තත්වයකටපත් වෙනවා ඒ වගේම තමයි දණ්ඩ බය කියලා එකක් තියෙනවා හැම රටකම හැම නීතිය නීතියක් තියෙනවා රාජ්‍ය නීති සිවිල් නීති අනෙව්වා යම් කිසි දවසක කැඩුනොත් ඒ ඊට විලංගු වැටෙනවා අවසානයේදී මොනවා නැති වුණත් අද ලෝකේ තියෙන ඇත්තටම අත්අනුවාදවය නැති කරගන්න ඔය මොනවා හරි මන්ත්‍රාවියක් බීලා තමන්ගේ හිතට අහඟගෙන ජීවත් වෙන්න පුළුවන් පරානුවාද බයක් එනවනම් පත්‍රයට ගන්න දුන්නාම ඒගොල්ලෝ හොඳ ආටිකල් එකක් දාපු දවසේ ඔක්කොම ඉවරයි. කවුරුත් වගේ ආ හොඳ කෙනෙක් කරලා ඉන්න පුළුවන්. දණ්ඩ බය ආවත් මහේස්ත්‍රාත් අධිකරණ නීති අධිකරණයේ විනිශ්චයකාරවන්ට පවා අල්ලස් දෙන්න පුළුවන්. බේරෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා මරණ මොහොතේ කිට්ටු වෙනකොට දුක් ගති බය එනකොට ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙන කන්දකින් පල්ලකට වැදෙන වැටෙන්නෙක් වගේ අපායට වැටෙන්න වෙනවා කියලා බයක් තියෙනවා. සරුවත් සංසේ සඳහන් කරනවා අර විදිහට ශද්ධාවෙන් ප්‍රසාද සද්ධායෙන් නතර නොවි ඕකප්න සද්ධායි යම් කිසි කෙනෙක් තමන්ගේ මේ තියෙන කාම සැප ඉන්ද්‍රිය පරිබද්ධ සැප කැප කරලා සීලකට යන්න තරම් මේ සද්ධාව ඉස්සරහට ගත්තොත් ඔය කියන බය හතරම නැති වෙයි කියනවා. දන්න බය, දුක්ඛති බය, දන්න බය, පරණවාද බය, දුක්ඛති බය, අපාය බය කියන දන්න අතානුවාද බය, පරානුවාද බය, දන්න බය, දුක්ඛති බය කියලා. ඉතින් අර පළවෙනි පන්තියේ සද්ධාවෙන් එවැනි විශ්වාසයක් ඇති කරලා දෙන්නේ. ඒ සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වුණාට පස්සේ තමයි සීලයක් වෙනුවට ආයෝජනය කරලා ඒ සද්ධාව ඒ සීලය රකින්න රකින්න මේ බය හතරෙන් තොර වෙන නිසා අපි මිනිස්යාට ක්‍රමවේදීව සද්ධාව භාවිත කරලා තිරිසනුන්ගෙන් වෙන් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේක දන්නේ නැත්නම් මනුස්ස ජීවිතය ගත කරත් අපි ත්‍රිසං හා සමාන වෙනවා. සීලයෙන්, ශිෂ්ටාචාරයෙන්, මහත්ම ගතියකින්, හැදියාවකින් අපි කැපිපෙනුනේ නැත්නම් මනුස්සයන් අතර ත්‍රිසං ජාතියටපත් වෙනවා. ඒක නිසා ඕකප්පන සද්ධාහට ගිය ගමන් මේ මනුස්සයාට අත්විඳි හැකි අත්දැකිය හැකි මෙලවදීම ಗುಣ පේන්න පටන් ගන්නවා. මේකත් දැනගෙන මේ දැනට සීලක පිළිපියාවු මේ ශ්‍රද්ධාවන්තයා මේ දිගේ තව ඉහළට ගිහිල්ලා සමාධි භාවනාවක් චිත්ත භාවනාවක් කරලා අදි චිත්ත භාවනාවට ගියොත් ඒ බුද්ධයට මෙලෝ වශයෙන්ම ධිට්ඨ ධම්ම සුඛ විහරණ වශයෙන් ධ්‍යාන සුඛ එනත්තම් මේ නිරාමිෂ සුඛ අන්ත ගන්න පුළුවන්. අද අපි දවල් ධර්ම දේශනාදි මතු කරගත්තේ ආමිෂ සුඛයයි නිරාමිෂ සුඛයයි අතර වෙනස යම් කෙනෙකුට තේරෙනවා නම් එවැනිත වෙනසක් ඒදිත් මේ නිරාමිත සුඛ නොවිඳ ක්‍රියා නොකර උත්සාහ නොකළ මියා දෙන්න වුණොත් අපි මොකටද මේ ලැබපු බුද්ධ ශාසනය බුදුහාමුදුර කෙනෙක් ඇති ශ්‍රද්ධාව ඇති වැඩි මොකටද අපිට ලැබිච්ච මේ කල්පනා කරන්න පුළුවන් මනුස්සාත්ම භාවය මොකටද අපිට මේ ඇහ කන දිව නාසය ඔක්කොම අංග පුලාවට හිකී කී වටිනාකම මොකද්ද අපි මේ අහන බණවල ඇති වටිනාකම මොකද්ද කල්යනා මිත්‍යන් කියලා අපි කරන්නේ මොකද්ද මේ ලෝකේ පැවිද්දක් කියලා තියෙන්නේ කියලා මේවා තේරෙම කිසිම වගේ වටිනාකමක් නැති බවට පත් වෙනවා. නමුත් සද්ධාව නැගී හිටලා මේවා ක්‍රියාත්මක කෙරුවොත් ඒ පුද්ගලයා උත්සාහ කරන ශක්ති ප්‍රමාණය අර නිර්ාමිෂ සුඛේ විඳින්නේ. ඒ මොකද ඒකේ දා කාලේ ඉඳලම ගෞරව කරපු දෙයක්. පුළු පුළුවන් කෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණය හැටියට නීවරණ ධර්මය යටපත් කරගෙන ඒ සමාධි සුඛේ නිර්ාමිෂ සුඛේ විඳිනවා. ඉන් එහාටත් ගිහිල්ලා ඕනේ නම් අනුසය කෙලෙස් නැති කරන විපස්සනා භාවනා කරලා බුදුන් කෙරෙහි යත්තා වූ සද්ධාව අචල සද්ධාහක් පාඩපත් කරගන්න පුළුවන් මාර්ගඵල ඥාන ලබා ගත්තට පස්සේ තමයි සද්ධාව අකාලික බවටපත් වෙන්නේ මෙලෝ වශයෙන්ම Tamanටම අත්විඳිය හැකි ශක්තිය බවටපත් වෙන්නේ අන්නේ විදිහට සාමාන්‍ය ප්‍රසාද සද්ධාවේ ඒකට කියනවා අමූලික සද්ධාව කියලාත් කියනවා කිසිම තමන් අත්දැකිය හැකි මූලයක් නැතුව අම්මා කියපු නිසා අප්පා කියපු නිසා බුදුහාමුදුරෝ රහත් වෙලා ඉන්නවා කියලා හිතන අපිට සද්ධාවන්න පිළිවෙන්න පුළුවන්. නමුත් ඒකට තමන්ට අත්දැකිය හැකි අත්විඳිය හැකි හෘද සාක්ෂියක් නැහැ. හෘද සාක්ෂියට එන්නේම සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වේලා. එන්නේ විදිහට ප්‍රසාද සද්ධාවේ ඉඳලා සිය සමාධි ප්‍රඥා පූර්ණේ කරන කෙනා එයින් ලැබෙන අත්දැකීම් මත ඇතිවෙන ශ්‍රද්ධාවේ පන්නරේට ශ්‍රද්ධාවේ <clears throat> තද බල භාවයට කියන ඔකප්පන ශ්‍රද්ධාව කියලා. බැසගත් ශ්‍රද්ධාවක් කියලා. නිමග්න වෙච්ච ශ්‍රද්ධාවක් කියලා. අන්න ඒක කියලා පැමිණෙන තැන තමයි ආදීගම ශ්‍රද්ධා කියලා කියන්නේ මාර්ග ඥාන ඵල ඥාන ලැබීම. ඔන්න ඒ වගේ ශ්‍රද්ධාව එන්නේ එන්නේ එන්නේ දියුණු මට්ටමකටපත් වෙනවා නම් ඒකේ මුල තමයි සරුවචනන්සේ මේ ප්‍රධාන අංගයක් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සරුවචනන්සේගේ බෝධිය පිළිබඳ ඇදහිමක් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ධර්මයේ පිළිපදත් අවශ්‍යයි. ඒ ධර්මයේ සුවක්ඛාතයි සංදිතිකයි අකාලිකයි ආදී වශයෙන් ඒ ධර්මයේ පිළිබඳවත් එnde ende ende ende මේ අහලා මට බණ පිළිත් අහලා බණ අහලා මට ආරක්ෂාවක් ලැබේවා කියලා අපි පරිත්‍රාණ ධර්ම දේශනා කියලා જાතියක් පවත්වනවා. මේ පරිත්‍රාණ ධර්ම දේශනාවලට ඒ ගෙවල් දොරවල් වල කටයුතු කරන්නේ නැත්තු ව්‍යාපාර කරන්නේ නැත්තු හරියට දුර බැහැර ඉඳලා ඇවිල්ලා පිටිත් මුලක් ගැට ගහ ගන්නවා. එහෙම නැත්නම් ඒ බණක් අහලා ආශිර්වාද කර ගැනීමක් කරනවා. ඒකෙදී ඇති වෙන්නේ බොහෝමත්ම තුනීම මට්ටමේ පුංචිම මට්ටමේ අරසාවක් පමණයි. සාමාන්‍ය ගෙවල් දොරවල් කියලා කියන්නේ බිරිතක් ඇහුවොත් පිරිස තුනක් ගැට ඇහුවොත් ඒකේ අනුසස් තියෙන්නේ වරු තුනයි කියන. වරු තුනට පස්සේ ඔක් ගැට ගන්න හිටියත් ඇති වැඩක් නැහැ ඉවරයි. ඒ තරම් පුංචි දෙයක් තියෙනවා. නමුත් මේ කියන පිරිත මොකක්ද මේකෙන් මේ කියවෙන්නේ? මේ අහන බණි මොනවද මේකේ තියෙන්නේ කියලා Taman එක හොඳට අවබෝධ කරනවා. එහෙනම් ඒකේ අර්ථ ව්‍යංජන අනුව්‍යංජන තේරුම් ගන්න උත්සාහ ගන්නවා නම් අනුන් කියන පිළිතර කන් දෙනවට වැඩිය අරසක් වැඩි. යදවුම වැඩි. ඒ විතරක් මේ තමනුත් ඒක කියනවනම් තමනුත් ඒක අවබෝධ කරගන්නවනම් එතකොට ඒ ශ්‍රද්ධාව අහන අරසාව අහන අරසාවක් නෙවෙයි කියන අරසාවක් වඩපත් වෙනවා. නමුත් නියමම ධර්මයේ කාර්යසාව ලැබෙන්න නම් පරිත්‍යාග ධර්ම දේශනාවක හෝ නැත්නම් බණක පරිත්‍රාණ කියවවල් පිරි කියන වචනේ හදාගෙන තියෙන්නේ. පරිත්‍රාණ කියන වචනේ තේරුම අරසාව කියන එකයි. ඉතින් අපි අරසාව නම් පිරිත්‍රාණ එකයි කරන බණ ඇහුවත් අරසාව තමයි. නමුත් මේ කවදා හරි බණ ධර්ම දේශනා කරන්න පටන් අරගත්තොත් තමයි ඔන්න අපිට නියම අරසාව සැලසෙන්නේ. ඒ කරන එකට තමයි අපි මේ සතිය පිටවනවා. අප්‍රමාද වෙනවා කියලා අර ධර්මයේ කියවෙන පණිවිඩය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක කරාට පස්සේ සති ධර්මයේ ඒ ඒ චිත්තක්ෂණේ අරසා කරන්න පටන් ගත්තාම රාග දෝෂ මොහ කෙලෙස් නැති කරලා ඒකේ දිගට දිගට යන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා ඒ ඇති කරන ආරක්ෂාවගේ ආරක්ෂාවක් මොනම තාලෙකින්වත් පිළිත් ඇහුවටවත් පිළිත් කිව්වටවත් ලබන්නේ නැහැ. යතු වෙන චිත්තක්ෂණේ යතු වෙන කෙලෙසෙන් තොර නික්ලේශී తত্ত্বය ධර්මයේ තියෙන නැත්නම් ධර්මයකදී ඇති ඇදහිම කියලා පැමිණීම. ඒක නිසා අපි මේ භාවනා කරනකොට පැයක් ඉඳගෙන ඉන්නවා තමයි. නමුත් පැයක් ඉඳගෙන හිටියට මුළු පැයෙම සතිය තියනවා නෙවෙයි. ඒක ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අඩු ගානේ යම් යම් චිත්තක්ෂණයක හෝ අරමුණට මොනද මොන මොනට මොන දාගෙන ඉන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ සෑම චිත්තක්ෂණයකම අපි මේ පූර්ණ ආරක්ෂාව පිළිබඳව පෙරවුරුවක් Tamanට මේක කරගත හැක්කක් බවට ආත්ම විශ්වාසයක් ඇති අන්නේ මේ එහෙම වරදින දේවල්, පරදින දේවල්, බැරි වෙන දේවල් ගැන කතා කරන්නේ නැතුව බයක් ඉඳනකොට එක සැරයක් හරි ආස්වාද ප්‍රසආද මෙනෙහි කරගන්න පුළුවන් වුණා. නැත්නම් ආස්වාද ප්‍රසාර හිත යොදා ගන්න පුළුවන් වුණා කියලා. හරි පැත්ත හොඳ පැත්ත අගය කරන පැත්තට ආවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ චිත්තක්ෂණය පවා මුළු සංසාර ගමනේ බලනකොට විශාල පෙරලියක්. ඊට පස්සේ සද්ධාව ඇති කර ගන්න ඕනේ. මොකටද? පැයක් වාඩි වෙලා ඉන්නකොට අඩුවානේ චිත්තක්ෂණ දෙකක්, චිත්තක්ෂණ තුනක් වශයෙන් ටික ටික ටික ටික කෙලෙසෙන්තර හිතක් ඇති කරගත්තොත් අපිට කාගවත් අරසාවක් ඕනේ කරන්නේ ධම්මෝ ධම්ම ධම්ම ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී වගේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා. අන්න ඒක නැති යත්තන තමයි ඔය ඒ ධර්මය කියෝල අරසාව නැත්නම් ධර්මයේ ආධාරලා අරසාව ඕන කරන්නේ. ඒ නරක දෙයක් නෙමෙයි ඒක සම්මයක් තමයි. නමුත් ඒක බොහොම තුනි. බොහොම මේ වාෂ්ප වෙන වාෂ්පශීලී ද්‍රව්‍ය. නමුත් මේ ධර්මයේ භාවනා කරනකොට ක්‍රියාවත් කරනකොට එන මේ ආරක්ෂාව ධර්ම ආරක්ෂාව මොන්නම යක්ෂයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් මොන්නම විදිහකවත් නෑ කියන්න බෑ බෑ කියන්න බෑ හොල්ලන්න බෑ. ඒ ධර්ම ආරක්ෂාවත් ධර්මයේ හොඳට පිරිසිඳලා බලනකොට තේරෙනවා. මේ සීල ධර්මේ නම් ආරක්ෂා කරන්නේ අපිට එහාට ගිය සමාධි ආරක්ෂාවක් සීල ධර්මයෙන් ලැබෙන්නේ සීල ධර්මයේ ආරක්ෂා කළොත් ලැබෙන්නේ සීල ධර්මයට හා සාපේක්ෂ වූ බය නැතිවීම කියන ආරක්ෂාව පමණයි. යම් කිසි කෙනෙක් සීලය සහ සමාධිය කියන ධර්ම දෙකම රැක්කොත් එයාට බය නැතුවත් බය නැතිකමත් ඒ වගේම ධිට්ඨ ධම්ම සුඛ විහරණය කියන මේ ජීවිතයේදීම සුඛයකුත් විවේකයේ කියන්නේ මොකද්ද? විවේකයෙන් උපන්නා වූ ප්‍රීතියකුත් ලැබෙනවා. ඇත්තටම තව එහාට ගියොත් අභිඥා ඥාන ගොඩක් ලබන්න පුළුවන්. නමුත් කවදාහක ප්‍රඥාට අදාළ ආනිසංස ලැබෙන්නේ නැහැ. විපස්සනා ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ සඳහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා ඉක්මවලා ප්‍රඥා ශික්ෂාව වඩන්න ප්‍රඥා ශික්ෂා වඩනකොට තමයි වඩන වඩන ප්‍රමාණයට එකට එක අනුපාතයෙන් ඒ ප්‍රඥාවට අදාළ ආරක්ෂාවක් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඒකවල තමයි අපිට ධර්ම ආරක්ෂාව සැලසෙන්නේ. ඉතින් උඟ දෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. වැඩි වැඩියෙන් අපි සීලයට යෙදෙනකොට වැඩි වැඩියෙන් සමාධියට යෙදෙනකොට අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව වෙතත් මාත බලවේග වැඩි වෙනවා. වෙනදාන හේතුවට වැඩිය කරදර හිත වෙනවා කියලා. ඉතින් මේකෙත් බොරුවකුත් නෑ මේක ඇත්තකුත් තියෙනවා මොකද හේතුව මේ කෙලස් එක වැඩ කරන පටන් ගන්නකොට කෙලස් ටිකක් ඇවිසිලා යන ගතියක් තියෙනවා. නමුත් මේ සීලෙට සමාධියට මේ වගේ දේවල් තිබුණාට හරියට <clears throat> විපස්සනා කියන්නේ මොකද්ද? නැත්නම් විපස්සනාවේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඔය සේරම හිතින්ම වාගත්ත දේවල් නැත්තම් මේ හිතලුවක් බවත් හිත ශක්තිමත් වෙනකොට ඔය කිසිම දෙයකට එන්න බැරි බවත් මේ ඇති වෙන සෑම බාධාවක්ම තමන් විහිම්ම කරගත් එකක් බවත් තේරිච්ච දවසේ වැටෙන්නේ කොහොමද? සමන් සර්ව බලධාරී දෙවි කෙනෙක් වාගේ තමයි වැටෙන්නේ. මෙච්චර පව්, මෙච්චර අකුසල්, මෙච්චර වැරදි අපි කරා ඉන්නේ. ඒව නිර්මාණය කරන්නේ අපිමයි. අපි හිතන එක බල්ලවත් බාහිර ඉන්න කෙනෙක් අපිට නිර්මාණය කරනවා කියලා නෑ. අපිමයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් නිර්මාණය කර කර වළඳන වැළඳිල්ල දිහා බලනකොට මෙච්චර දුක් අපිට ඇත්තටම යන්නේ ආගම් වල කියන සාතුවාගාරි දෙයියන් වැඩි හැකියාවක් තියෙනවා දුක් ඇති කිරීමේ. පුදුමාකාර જાතියක් මනුස්සයා කියලා කියන්නේ Taman උදෙන් දුක් ඇති කරගන්න. හිතා ගන්න බෑ. වෙන කෙනෙකුට එහෙම කරන්න බෑ. ඊසෝදි සංයන්තං කෛරා වේදි වාපන වේදිනා මිච්ඡාපනිහිතං චිත්තං පාපියාණං තතෝ කරේ කියලා සරුවචන සඳහන් කරනවා හතුරෙක් හතුරෙකුට කරන්න පුළුවන්. මරබතල චිත්ත පීඩා සහ අනුසාහසික මිනීමරුමකට වඩා තමන්ගේ වරදවා පටලවා ගත්ත මිච්ඡාපනිත හිත තමන්ට දුක් දෙනවා. ඔහොත් ඒක එහා පැත්තට ගිහිල්ලා අපේ කෙරේ එනකොට අපිට හිතෙන්නේ කවුරු හරි හෝනියමක් කරලා වෙන්න ඇති. එහෙම නැත්නම් මේ අසවලා විසින් අපිට මේක හිතලා මතලා කරපු දෙයක් වෙන්න ඇති කියලා අපි ඒ දුක ඇති වෙන හේතුවට ආත්මයක් හේතු කරන්න හදනවා. ඒ මොකද අපිට හිතා ගන්න බෑ කවදාකවත් මේ අපිට සද්ධාව නැති නිසා අපේ වැරදි සංකල්ප නිසාමයි අපිට මේ දුක් ඉන්නේ කියන්න බෑ. ඒකට අපිට මහා ආත්ම හීන භාවයක් නැත්තම් මේ ආත්ම නිෂේධනයක් සිදුනේ. ඒ සාපි කියනවා නෑ මන්නම් හරි. මගේ සංකල්ප හොඳයි. නමුත් කවුරු හරි සැලසුම් සාගතව මට දඬුවම් කරනවා. කිසිම එහෙම කෙනෙක් නෑ. එකම දෙයයි තියෙන්නේ තමන්ගේ වැරදි සංකල්ප තමයි. මිච්ඡා දිට්ඨිය තමයි මිච්ඡා සංකල්ප තමයි. ඒක අදා ගන්න ඕනේ මේවා කිසි කෙනෙකුට කිසි කෙනෙකුට දුකක් දෙන්න බෑ කිසි කෙනෙකුට කිසි කෙනෙක් නගා හිටවන්න බෑ කිසි කෙනෙකුට කිසි කෙනෙක් මේ නම්බුවක් ලබා දෙන්න බෑ නම්බුව හව නම්බුව තමයි තමන් කරපු දේවල්මයි අන්නේ දේවල් අදහන්න නම් මේක ටිකක් අමාරු වැඩහිල්ලක් මොකද ඒක අදහන එක ඇඟ රිදෙනවා ලේසි නෑ ඒක අදහන එක නමුත් ධර්මයේ හොඳට තේරෙනකොට තේරෙනකොට කිසිම දෙවන්නේක් බුදුජානනාංශය දීලා නෑ අපිට දඩමීම කරගන්න. තියෙන්නේ මෝඩකම තමයි. අවිද්‍යාව තමයි. මෙන්න මේකට අවශ්‍ය කරන ශ්‍රද්ධාව වාද්‍යුණු ශ්‍රද්ධාව. අර ප්‍රසාද ශ්‍රද්ධාවේ මේ වගේ දෙයක් ගන්නේ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වෙන්නේ මම ශ්‍රද්ධාවන්ත වුණාට පස්සේ මට සියලු දිව්‍යයන්ගේ ආරසාව ලැබෙන්න ඕනේ. සියලු ධර්මානාස ආරසාව ලැබෙන්න ඕනේ. ගමන විමන සතා සතා ජීවාවගෙන් දුක් දුක් කරදර නැති වෙන්න ඕනේ කියලා මොකද්දෝ හීන ලෝකයක් මවා ගන්න. යන්නේ යන තැන වැටෙනවා. යانے යන තැන දුකටපත් වෙනවා. සද්ධාවෙන් එහෙම එකක් නෑ. ඇත්තටම කියනවා අර ප්‍රසාද සද්ධාවෙම එකක් තියෙනවා. ඒක ඕකප්පන සද්ධාව කාට පස්සේ ආරාධනාවක් තියෙනවා. නෑ ඔය කියන දේම ඔබ කරා බැමිනින ඔබ නිසාමයි. ඒ නිසා අඳුම ගානේ කර්මේ සහ කර්මඵලය අදාන්න ලෑස්ති වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක කපාගෙන ඉදිරියට යamak තමයි ඔය කියන විපස්සනා වෙදි කෙරේ. ඉතින් සා ධර්මයේ පිළිබඳව ගැඹුරට යන්න යන්න නැත්නම් ධර්මයේ පිළිබඳ ඇදහිල්ල වැඩි කරන්න වැඩි කරන්න ඒ වැඩි කරන ඇදහිල්ල පරීක්ෂා කොට බැලිය හැකියි. මේ ජීවිතේදීම අද්දකි හැක්කක් බාටපත් වුණාට පස්සේ තමයි සජීවී ධර්මයක් බාටපත් වෙන්නේ. පිටින් ආලේප කරපු ධර්මයක් නෙවෙයි සජීවී ධර්මයක් බාටපත් වෙන්නේ. ඒක වුණාට පස්සේ ඒ මොහොඳ ලකුණක් මත වෙනවා තමයි. කවම කවදාකවත් චෝදනා නැතු වෙනවා. කවම කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටන් කිරීමක් කියලා දෙයක් නැති වෙලා යනවා. විච්ඡ දෙයට අනු හැඩ ගැහිමේ ශක්තිය ඉන්න පටන් ගන්නවා. ඇත්තම ශ්‍රද්ධාවේ මුල් ගුණය ඒක නෙවෙයි. ශ්‍රද්ධාවේ මුල් ගුණය කර්මණ්‍ය කරලා දෙන එකයි. යකුඹලෙක්ගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඌට ඕනේ තරම් අබන්දින්න හරින එකයි අපි ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඒක liverලා අපි ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවක් අතර ගියාට පස්සේ හොඳ අතර අහුවෙච්ච හොඳ මැටි පිටක් වගේ හොඳ අපූර්ව නිර්මාණයකට පටන් ගන්නවා. ඒ තමයි ඇදහිල්ල ශ්‍රද්ධාව. ඕකප්න බවට පත් කරගත්තට පස්සේ අපිට තේරෙනවා ධර්මයට ඉඩ ඇරියොත් ධර්මය අපිට කරන්න පුළුවන් උපරිම කරනවා. ඒක අපි කැමති දේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ ලොකු සංගීන කාය ලොකු සංගීත මතක් කරනවා උන්වහන්සේ 1930 ගණන් විතර වෙනකොට ගමේ පන්සලේ ඔක්කොම එකතු කරලා මේ උන්වහන්සේට මේ ඉගෙන ගන්න පුළුවන් කියලා සල්ලි එකතු කරලා. කොල්ල පිටියට ඒවලු ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මාතර බොහොම බද්දම දුර බැහැර ගමක කොල්ල පිටිය ආවට පස්සේ හරි සතුටක් ඇති වුණානේ අනේ අම්මට අප්පටවත් මේක කරන්න බෑ. මේ ලායක සභාව කරපු වැඩේ බොහොම හොඳයි මම බොහෝ පිංවන්තයි. මේක ඉගෙන ගන්න ඕනයි කියලා. උන්වහන්සේ කියනවා අන්තිම දුර්වලලු ගණන් වලට. ඉතින් අර පන්ති ඒ කාමරේ හිටපු අනික කාමරෙන් අහගෙන කරගෙන කරගෙන ඉඳද්දී එකපාරටම එකපාරටම වගේ දායක සභාව තීන්දුව කරාලු මේ වැඩ දිගට කරන්න බෑ මේ වුණාන්සේ ඉන්නන්න ඕනේ කියලා. ඉතින් පණිවිඩ කයිලා කිව්වල අවුරුදු 3යි අවුරුදු 3 යනකොට ආපහු මාතට ගියා. හරි පුදුම කනගාටුවක් ඇති වුණාලු අයියෝ මේ මිනිස්සු මෙච්චර වටිනා වැදගත් තීන්දුවක් අරගෙන කිසිම වක විභාගයකින් තොරව මේ මගේ අධ්‍යාපනය කඩලා දැම්මයි කියලා හරි චිත්ත පීඩාවක් ආවා. ඉතින් මොනව කරන්නද ඉතින් ඇත්තට ආයකෝ දෙන්නවා නම් ගන්න ඕනේ නැත්නම් නිකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔය මේට ඇවිල්ලා පුළු පුළුවන් විදියට පුස්කොළ පොත් සූද්ධ කර කර දන්නා ක්‍රමයට හාන්තුරු කාට එකතු වෙලා අර ගත්ත අධ්‍යාපනය ක්‍රමේ කරගෙන ගියාලු නමුත් අර නවීන අධ්‍යාපන ක්‍රමේ හම්බුන්නේ නැතිලු ඊට පස්සේ හම්බුනේ පිරියෙන් අධ්‍යාපනය කියලා. උසාංශ කියනවා ඒක කියනකොට 88ක් පැනලා මම බැරි වෙලාවත් අර අධ්‍යාපනයට හරි ගියානම් කාට හරි තාම කඹුර කඹුර සල්ලි හොයන කෙනෙක් වෙනවා. හොඳ වෙලාවට ඒක කඩා හිරියා. මම මේ පිටින් අධ්‍යාපනයට ගිහලා බණ වෘත්ති කරලා අද මම කැලේට වෙලා විවේකීව ඉන්නවා. එදා මට හිතුනේ මේක මහා ව්‍යසනයක් කියලා. මෙච්චර ලස්සන අධ්‍යාපනය කරගෙන ඉන්නකොට ඒක කඩා හිරුනේ මං කරපු අකුසල කර්මයක්. මං කරපු වැරදි පාපයක් නිසා වෙන්නදී. නමුත් මට තේනවලු ධර්මයේ විදිහින් ඒක වඩලා දාලා මම මේ සාසනෙට ඕන කරන මහානකමට ඕන කරන ධර්ම ටික උගන්ලා අද මට 25ක් අවුරුදු මේ වෙනකොට විවේකී ලබලා දීලා තියෙනවා කියන්නේ. අර අධ්‍යාපනයේ හරි ගියා නම් කවුරු හරි කෙනෙක් ළඟ පහඳින එක තමයි කරන්නේ. කාට හරි බැල මෙහෙවරකම් කරන්න. ඉතින් ඒ නිසා ධර්මයට ඉඩ දුන්නොත් ලොකු සංකේය කියන්නේ හරියට ටොක්ක කරනවා වෙලු මට වෙලා තේරෙන්නේ. දැනුයි තේරෙන්නේ කියනවා මේ ධර්මයේ අපිට ක්‍රියාත්මක වෙන්නේ අපිට ඕනේ කාලෙට නෙවෙයි. ඉතින් මේ වෙලාවේදී අපි අයිතිවාදිකම් රටම් කරන්න ගත්තා. එහෙම නැත්නම් ගිහිල්ලා චෝදනා කරන්න ගත්තා නම් අපි ගිහිල්ලා අර දඬුවමට තමයි ඊළඟට කණ්ඩායම්. ඉතින් එහෙම කරන්නේ නැතුව සද්ධාවන්ත වෙනවා නම් Tamange වැඩේ Taman හරියට කරනවා නම් හැලහැප්පිලි වගේ පේනවා. නමුත් ඒවා මතු කාලින දීර්ඝ ආනිසංස බවටපත් වෙනවා. ඒක හොඳට ධර්ම ඉගෙන ගන්නකොට ධර්මය අදහනවයි කියලා කියන්නේ පඬිකම් කරන්න යනවා. එළඹිච්ච දෙයට අනුව කටයුතු කරන මිසක් ඒ දේ වෙනස් කරන්න ගත්තොත් සම්පූර්ණ වගකීම අපේ පිටට එනවා. ඒ වගේම තමයි සංඝය හදාන්න ඕනේ. ඒ නිසා සංඝයා හදානවා කිව්වහම අද කාලේ හරිම අමාරුයි. ඒ මොකද හේතුව අපි බලාපොරොත්තු වෙන විදිහට සංඝයා ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන සංඝයා ළඟට අපිට යආ ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට මහා අවුලක් ඇති වෙනවා. ඒක නිසා කරන්න තියෙන වැඩේ උපමාවකින් කිය හැකියි. ඒ ගම්මැද්දක ගම ගම ගමක ගෙමැද්දේ මිදුල තියාන වටේ හදපු ගෙවල් තියෙන ගම ගම්මැද්දක ගමරාලයි ගම මහගේ ජීවත් වුණා. ඉතින් මේ පිරිස දවල් වරු යනවලු හේනට මේ දවල් වලේ කවුරක්වත් නැහැ. නමුත් එදා මොකක් හරි කටයුත්තක් නිසා ගමරාල හේනට ගිහිල්ලා නැහැ. ගම මහගෙත් හාල් කරනවලු. හොඳට මන්දහනේ આવුවේ ඒක පාරටම වගේ ගින්නක් හට අරගෙන අර පොල්ලතු මඩුව ගිනි ගන්න පටන් ගත්තා. ඉතින් ගමරාලගේ විරුද්ධ ගමරාල ගම් පිටියේ මැදට ඇවිල්ලා කෑ ගහනවලු පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා ගෙට ගිනි අරගෙන ගියා. ඒකට ගම්මාගේ බැලුවලු යකෝ මේ මිනිස්සයා මේ කරන වැඩේ මොකද්ද කියලා ඇයි මිනිස්සු උඹ පිරිමියෙක් නෙවෙයි කියලා වගේ. ඊට පස්සේ හැබැයි නේන යෝධී මට මතක නැති වුණානේ කියලා වහලෙත් නැගලා ගින්දට කිව්වා. ඒ වගේ මේ සංඝයා බලාපොරොත්තු වෙන්න ඕගොල්ලෝ පැවිදි වෙන්න. එතකන් සංඝයා හැදෙන්නේ නැහැ. ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලෝ වෙන සංඝ රත්නයක් ඇවිල්ලා ඕගොල්ලෝ බේරයි කියලා. ඒක නිකන් හුදු හීනයක් විතරයි. සංඝයා වෙන්න මොකද කරන්න ඕනේ සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්න ආවොත් කියන එකයි සංඝයා කියන්නේ. එනිසා යම් දවසක මට මේ ලැබිච්ච මනුසාත්ම භාවයේ මම සංසාර බය දැනගෙනද කටයුතු කරන්නේ නැත්නම් ඉදurang පිනවන්නද කියලා බැලුවොත් ඒ වගේම එයින් ගැලවීමටද මම කටයුතු කරන්නේ නැත්නම් ඒකට මූලිකාවට කටයුතු කරන්න කියලා බැලුවොත් Tamanටම Taman ගැන චරිත සාධිකයක් දෙන්න පුළුවන්. එහෙම Taman ගාව තියාගෙන අපි කොහොමද බාහිර සංඛ්‍යා බලාපොරොත්තු වෙන්නේ? මට හොඳට මතක් වෙනවා ඔය අචංචා හාමුදුරුවෝ ඒ ජෝසප් මේ අර මතක නැහැ ස්වාමීන් වහන්සේ කියලා පැවිදිලා තියෙනවා. පැවිදුණා මේ ඇත්තට මේ හාමුදුරුවෝ මේ පැවිදිලා තියෙන්නේ වෙන කියන්නේ තායිලන්තේ මහානිකායේ ලොකු හාමුදුරු කෙනෙක් ගාව පිටරට මහත්තයෙක් ඇමරිකන් මහත්තයෙක් ජැක්කොන් ෆීල්. ජැක්කොන් ෆීල්ලා පැවිදිලා තියෙනවා. පැවිදිලා බලනකොට ඒ ස්ථානේ හරියට පින්කම් මිනිස්සු යනවා එනවා පන්සලක වැඩලු තියෙනවා. ටික දවසකින් හිත පිටි වුණාලු මං ආවේ මේ භාවනා කරන්නයි. නමුත් මෙතන කෙරෙන්නේ මේ ආගමික පරිසර වැඩ කියලා ඒ ලොකු ආමරණ කියලා කතා කරලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම පැවිදිුනේ බොහොම සද්ධායෙන් මම මේ තරහකට නරකට කියනවා වේ. අර විවේක දැනකට තියෙනවනම් හොලගෙන මම දන්නේ මට අවශ්‍ය වෙලා හොඳ හොඳ අපිට තේරෙනවා බොහොම දුරින් ලාභ කෙනෙක් නෙමෙයි කියලා පස්සේ ආචාන් චා ස්වාමීන් වහන්සේලාට පිටක් කරගෙන. ඒකට ඒ සංසාර ප්‍රසිද්ධයි අරණ්‍ය වාසී ජීවිතේ. ඉතින් මේ මහත්තයා දැන් පැවිද්දානේ පැවිද්දා ගිහිල්ලා තියෙන අචංචාහමසෝ කෙලින්ම දැන් රහතන් වහන්සේ කියලා හිතාන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ වගේ කුසලතාවෙත් තිබිලා තියෙනවා. නමුත් එක දවසක් යනකොට බංකුවක් උඩ ඉඳගෙන සුරුප්පුවක් බොනවා. අචංචාතෝ. ඊට පස්සේ කියනවලු මේක ඉච්චරම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතා හිටපු චිත්‍රය හැටියට මෙන්න මෙහෙම ඉන්න ඕනේ කියලා. ඉතින් පැත්ත කරලා බලාගෙනකොට එක කට්ටියක් වැඩ කරනලු වැඩ කරන මිනිස්සු බයිනවලු. දැන් මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේක වෙන්න බෑ. දැන් මං හිතන්නේ මේ ලෝකෙම සාසනයේ තියෙන මේ තායිලන්තේ තමයි මේ තියෙන වැදගත්ම හාමුදුරුවෝ තමයි ඉතින් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම සාමාන්‍ය ගියන්ගේ චෝදනාවට අහු වෙන මේ රූට් බොන එකයි අන්තිකේ වැඩ කරන මිනිසුන්ට බණින් එකයි ගැළපෙන්න බෑ කියලා ගිහිල්ලා භාවනා කරනකොට මොනම තාලෙමවත් භාවනා කරන්න බැරි. හිත වැටුණා. මේ වටිනා හිත ස්වාමීන් වහන්සේ කියන ශ්‍රද්ධාව පිළිුණා. තවත් ගානක් උත්සාහ කරාලු මේ ස්වාමීන් වහන්සේගේ වැඩක් නැහැ සෝහන්සේගේ උපදේශ ටික ඕන කරන්න කියලා මොන විදිහවත් කරන්න බෑ. ඊපස්සේ ගිහිලා ආචාර්ය චාස් කුමාර කතා කරලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ පුද්ගලිකව හම්බෙන්න ඕනේ. ආ හොඳයි කියලා එන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මම පැවිදිුනේ බොහොම සද්ධාවෙන්. හොඳ සල්යාන මිත්‍රෙක් බලාපොරොත්තුව. ඉතින් නමුත් මට මොකද්ද ප්‍රශ්නයක් නිසා කෙලින්ම කියලා නැහැ. ප්‍රශ්නයක් නිසා මගේ හිත බොහෝම පිරීලා තියෙනවා. ඒ නිසා මට මේ සද්ධාහ පිරීලා භාවනා කරන්න බෑ. දිගින් දිගට දිගින් දිගට මට මං ගැන දෙත් වෙනවා හිත කරන්න බෑ ඉතින්. ඉතින් හොඳට අර ආචාර්යතුමා ඇහුවලු ස්වාමීන් වහන්සේවලු මොකද හේතුව? ඉතින් කියන්න බෑනේ. ඔබ වහන්සේ කියලා. ඉතින් මෙයා වටෙන් ගොඩෙන් කියලා කියලා කියලා කොහොම ආචාර්ය කියලා දිනා. ඉතින් මේක ඔබට ඔබතුමාට මේ රෝග ලක්ෂණ කියන්න බෑ නම් මට වෙදකම් කරන්න බෑ. තියෙන අමාරුව කියන්නේ. ඊට පස්සේ කොළම මම හිතේ කාණිට බොහෝ වටන ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙරේ. ඒ ස්වාමීන් වහන්සේගේ ඒ කියන ගතිගුණ නැති නිසා මේ මට හිත වැටුණා කියලා. ඔළුව එක එක නගෙන හිත හිතා ඉන්නපන් තමයි භාවනාව. ඊට පස්සේ කොළු වෙනව කවුද ඔබ වහන්සේ ගැන කිව්වා. කියනකොටම ආචාන්සා කොළු හරි වටිනවා නේ කිව්වා. බොහෝම වටිනවා මේ වැඩේ. ඒ මොකද ඔබ කවදා හරි මං ගැන මම රහතන් වහන්සේ කෙනෙක් ඒකාන හිටියානම් මට වැඳ වැඳ මගේ පිටිපස්සේ ඉන්නව මිසක ඔබ රහත් වෙන්න හදන්නේ නැහැ. දැන් උඹට එකයි තියෙන්නේ මේ උනාසෙත් රහත් නැහැ මම රහත් වෙන්න ඕනේ කියලා වැඩ කරපන් කිව්වා. එතකොට ජැක්කොන් කියලා කියනවා එහෙම තමන් ගැනම චෝදනා කරනකොට මේ තරම්ම ඒ සිද්ධිය මතින් බන උගන්වලා දෙන්න නම් එදා හිතනවලු ඇත්තට මේ මහසේ මේ උනාසෙ රහත් වෙලා කියලා. හරි සද්ධාාවක් ඇති උනා කියලා කියනවා. ඉතින් ගොඩනෙක් ඉස්සරහින් කියා ගන්න වටිනා රෝල් මොඩල් එකක්. ඒකල උන්වහන්සේට වැඳ වැඳ ඉඳිලා සංඝයා පිළිබඳ ශ්‍රද්ධාව කියලා හිතනවා. ඒක නිකන් ප්‍රශ්නෙන් පැන යාමක් විතරයි. සංඝයා පිළිබඳ ශ්‍රද්ධාව කියලා කියන්නේ Taman Taman ගැනම අදහන්න ඕන. මෙතෙන් දෙනකන් ආවේ අපි දෙන්නේ කරටත් ආගෙන නෙවෙයි. අපි ආවේ අපි හදාගත්ත පාරක. අපි දැන් පෙර වාසනාවට එකතු වෙලා කටයුතු කරාට අපි හිතා ගන්න ඕනේ මේ සේරම ලෝක අනන්ත අප්‍රමාණ කාමභෝගී සේවල් තියෙද්දී අතහැරලා මේ ඇවිල්ලා තියෙන්නේ අපි පොඩි කැපකිරීමක් කරලා නෙවෙයිනේ. ඒ කැපකිරීම කරේ අපි සංසාර බය දැකලානේ. නැත්නම් යම් ප්‍රමාණයක් වටහාගන්නේ. ඒකෙන් ගැලවීමටනේ. අන්න ඒ ගුණේ අදහනකම්. මේ සද්ධාව ප්‍රසාද මට්ටමින් ඉහළට නගින්නේ. අනුකිරේ ඇති වටසංගමස්ලා ඉන්නවා. ඒකේදී ඇති සද්ධාව හුදු ප්‍රසාද සද්ධාවක් කියලා හිතා ගන්නවා. උන්වහන්සේලා ඇත්තනම් උන්වහන්සේලාගෙන් වැඩක් වෙනවනම් ඒ ප්‍රසාද සද්ධාව ඇති වෙච්ච ඇත්ත වැඩට බැහැලා Taman තුල ಗುಣ දිනු කරනවා. ඔකක්න සද්ධාහක් බාටපත් කරගන්න තමයි සාසනය පවතින්නේ. ඒ බුද්ධිලට වගතුවක් වෙන්නේ. ඒ නිසා මෙතන ඇත්තටම මේ ප්‍රධානයංග ගැන කතා කරනකොට සාරවත්යන්හන්සේගේ බෝධිය ගැන කතා කරාට මේකේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නෙම සඳහන් වෙනවා. මේවට කියන්නේ සද්දෙහිය වස්තු කියලා. සද්දෙහිය යුතු වස්තු. ඒක හැබැයි මේ සද්ධාහන් කියපු වචනයක් නෙවෙයි ප්‍රඥාවෙන් කියපු වචනයක්. ඒ මොකද බැරි වෙලා අපි බැරි වෙලා අපි වැරදි දියක් හරි දේ විදිහට සද්ධාවන්ත දාගත්තොත් අපි හරි අමාරුක වෙනවා. අරිහෙ කියනවා අපි තාම වටිනා බඩුවක් මිලදී ගන්නකොට මෑණිකක් හෝ රත්තරන් වලල්ලක් හරි මොකක් හරි අපි දන්නා මේක ලොකු ගනුදෙනුවක්. ඒක නිසා අපි ගනුදෙනුව කරන්න ඉස්සෙල්ලා ඒක රත්තරන් බවට මැණික් බවට උරගාලා බලන්න එපායි. බලන්න නැතුව ගිහලා අරගෙන බොහෝ වටිනාකමකට කරඬුවක පෙට්ටගමක තියලා තියාගෙන හිටියට. ඒක බොරු එකක් නා රෝල් ගෝල් නම් නැත්නම් ප්ලාස්ටික් කැලක් නම් අමලියක කරදරේ කාපිලක් අපි මේක ගිහලා උකක් තියලා කීයක් හරි ගන්න කියපු වෙලාවදී ඒ මනුස්සයා කිව්වොත් අයියෝ මේ මොකද්ද මේ රෝල් ගෝල් කියලා. අර තියෙන අමලියට තව එකක් වෙනවා. ඒ මොකද අපි වැරදි දේ කඩහක් නිසා. ඒ නිසා ඇදහිල්ලේදී දුවර ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ මතුවලා කියන කරුවචනාංශී ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට මිනිස්සෙක් කියලා අහලා කියනවා මේ කොහොමද අපි කෙනෙක් ඇදහිීමේදී මොන වගේ උපමාන මොන වගේ ක්‍රමයකටද මේ පුද්ගලයා ඇත්ත නැත්ත බලන්නේ කියලා. ඒ මේ අහන්නේ ආනන්ද හඳු බුදුහාමර ගෝලේ බව දන්නවා. මේ මිනිස්සු වටෙන් අය වෙන්නේ අන්නේ තීර්ථක ශ්‍රාවකෙක් හැබැයි ඒ ආසාසුන් වහන්සේ පිළිබඳ කලකිරලා ඉන්නේ. මේ බාහිර අහන්නේ බුදුහාමුදුරෝ නියම සරුඤ්ඤතා ඥානේ සාක්ෂාත් කරපු තුන්කල් දක්නා නෝන ඇති සම්බෝධිය සාක්ෂාත් කරපු කෙනෙක් දැනද කියලා මම ටෙස්ට් කරන්නේ කොහොමද? බලන්නේ කොහොමද කියන කාරණා. ආනන්ද හඳුරෝ බුදුහාමුදුරන්ට මාතෘකාව නම කරන්නේ නැහැ. තමන් වහන්සේ ගැන කතා කරන්නේ. නැත්නම් උන්වහන්සේ මාතෘකා තුනක් දෙනවා. මෙන්න මේ කර්ම තුනට බලන්න. මොකද්ද? නියම සාස්තුන් වහන්සේ නමන්න යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී. තමන් කරන දේ කියනවා කියන දේ කරනවා. ඒක මේසේ මෙසේ විනිවිද කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔක්කොම ළඟ තියෙන දවල් මිගෙල් රෑ දණීල කතාව තමයි. ලස්සනට පෙනී හිටන කට්ටිය ඉන්නකොට නමුත් අනිත් පැත්ත හැරිච්ච ගමන් තම තමන්ගේ තියෙන අර පහත් ආසාවල් ඇත්තම මේ මනුස්සර කරන දේකුත් නෑ හැටි. මොකද හරුවත් යනාසිකේ එහෙම එකක් නෑ. මේ ඉස්සරහ එකක් පස්සේ එකක් නෑ. ඉතින් ආනන්ද සාංශ කිව්වලු ගිහිල්ලා කෙනෙක් අදහන්න ඕන නම් කිට් වෙලා බලන්න. ඉතින් කියන දේ කරන කරන දේ කියනවා කියන්නේ. හැබැයි ඒ මතින් අදහන්න එපයි කියන්නේ. ඒක තුنين එකයි. දෙක Taman යන්න ඉස්සරලා ඒ බව පරීක්ෂා කරපු ශිෂ්‍යයෝ එයා අනුගමනය කරමින් දැනටමත් ඉන්නවා නම් Tamanට එච්චර අනතුරක් නැහැ කියන්නේ. Taman ඉස්සල්ලාම ගෝලයා නම් අනතුරුදායකයි. කියන්නේ වරදින්න ඉඩ තියෙනම ඒ වෙනකොටම ඒ පුද්ගලයා වටේ අනුචාරීන් නැත්නම් හැසිරෙන්න නැත්නම් අනුග්‍රාමිකයන් ඉන්නවනම් ඒක දෙවෙනි හේතුව තවත් 133ක් ලකුණු ලැබෙනවා. තුන්වෙනි එක බලන්නේ කියලා කලු එවැනි ගෝලයන් අතර එක්කෙනෙක්වත් යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී නම් 100ක් ලකුණු දෙන්නේ කියලා. ගුරුනාංශෙත් එහෙම වෙන්න ඕනේ කියන දේ කරන කරන දේ කියන එක වෙන්න ඕනේ. උන්වහන්සේ ළඟට Taman යන්නේ ඉස්සෙල්ලා ඒක පරීක්ෂා කරපු කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙත් එක්කෙනෙක්වත් අඩු ගානේ ඒ ගුරුවරගේ දේ සංවේදනය වෙලා කරපණ හරි. අනේ එහෙමයි අපිට බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ 18 රියන් කියලාවත්. බුදුරජාණන් වහන්සේ ශ්‍රවණක් ඝනවත් බුදුරැස් වීතනමයි කියලාවත්. උඩින් ගියයි කියලාවත් වතුර උඩ ඇවිද්දා කියලාවත්. ඔව් ඒවත් තියෙන බුණ නැති වෙන පුළුවන්. ඒ කියන්නේ අපිට බෑ යමක් ස්ථිර වශයෙන් විනිශ්චය කරගන්න. අපි පරීක්ෂා කරන්න ඕන උන්වහන්සේ කියපු සෝවන් ආදී මාර්ග ඥාන අපිට ඉස්සලා අනුගමනය කරන පිරිසක් හිටියා. අනන්තවත් ඉන්නවනේ. ඒ පිරිස ඉස්සලත් අවබෝධ කරපැත්තොත් ඉන්නවනේ. එතකොට අපිට ඇත්තේ නෑ අර වගේ අනුතුරුදායක තත්ත්වයක්. අනේ එහෙම බුදුරජාන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මේ උපමාන දෙක මැන්නට පස්සේ එවැනි දෙයකට මහා සෙල් කුලක් වාගේ නොසැලෙන ಗುಣ පෙන්වන චර්ච තමයි ලකුණු තමයි බුද්ධ රත්නය කියන්නේ. ධම්ම රත්නය කියන්නේ සංඝ රත්නය කියන්නේ. ඊට පස්සේ තමයි තමන්න පුළුවන් වෙන්නේ ඒ මට ගැම්ම කියලා වාංගු වෙලා සීලකරසට ගන්න. තමන් අදහන්න ඕන තමන්ගේ සීලේ. මේ හතර තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙක් දැනගන්න තියෙන ශක්තිය නිසා මෙතන ඇත්තටම ප්‍රධානාංගයව අංගයංගවල ප්‍රධානාංගයවල අද්ධහති සද්දෝ හෝති තථාගතස්ස බෝධි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි කියලා කිව්වට ඉතින් දිකට අනික් සූත්‍ර වලින් උපමා ගත්තොත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නය තමන්ගේ සීලයක් කියන මේ හතර එnde ende ende ende පිළිබඳ අවබෝධය වැඩි වෙන ගතියක් තියෙනවා එහෙමනම් මේ ශ්‍රද්ධාවේ තියෙන පක්ඛන්දන රසය කියන්නේ ඉදිරියට තල්ලු කරන ගතිය. වඩා වඩාත් හොඳ හොඳ දේවල් වලට තල්ලු කරන ගතිය සජීවී ගතියට එනවා. ඉතින් ශ්‍රද්ධාවේ ලක්ෂණේ වශයෙන් පෙන්වන්නේ සද්ධාහන් ලක්ෂණ. ඇදහිල්ල. මේක අනිත් පැත්ත සැකේ. සැකේ කියලා කියන්නේ කාන්තාරය. වියාල සතුන් සිටින කාන්තාරය අනුසරු දායක තනක්. ඒ වෙනුවට ශ්‍රද්ධාවක් තිබ්බහම දිශාවක් තියෙනවා එල්ලයක් තියෙනවා යන්න පුළුවන්. රදුනොත් වැරදි ඒක වෙනම කතාවක්. නමුත් සැකේ දින කළ මොනවක් කරන්නේ නැහැ. කරන්න බෑ ඒක. නමුත් ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ඒ නිසා අදහන සුළු ගතියෙන් තමයි අපි මේ ජීවිතය යමක් ගොඩගන්නේ. ඒ ශ්‍රද්ධාන ලක්ෂණය ප්‍රසාදන රස ඒ ඇදහිම නිසා බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ අධිම නිසා එන්නේ එන්නේ එන්න තමන්ගේ චිත්තසංතානයේ ප්‍රසාද භාවයක් ඇති වෙනවා. ඇවිස්සෙන ගති, කුප්පන ගති, සැක කරන ගති එනවනම් ඒ කියන්නේ මේ අදහලා ආනිසංසයක් ලැබිලා නැහැ. ආනිසංස ලැබෙනවා නම් බුදු ගුණ එක සැරේම අපට එන්නේ නැහැ. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර ප්‍රසාද ගතිය එන්න පටන් ගන්නවා. මෙන්න මේකට පෙන්නන්නේ මේ උදක ප්‍රසාද මාණික්කයේ තියෙන උපමාව පෙන්වනවා. සක්විති රජ කෙනෙකුට උදක ප්‍රසාද මාණික්කේ නම් වූ මණි රත්නයක් පහළ වෙනවය. ඒ මණි රත්නේ මොකද කරන්නේ? බොර සහිත කලල් මඩසහිත වතුරට දාපුවාම සීඝ්‍රයෙන් ජලය ප්‍රසාද බවට පත් කරනවා. කලල් මඩි සේරම යටට බෑලා හිත ප්‍රසාද බවට පත් වෙනවා. ඉතින් මේක ඔය කායන පසනාලේ වල බහා මට්ටමේදී අහුවෙනවා. හොඳට ආනාපාන හිත තැම්පත් වේගෙන යනකොට හිත කෙලස් නැතුව නෙවෙයි නමුත් නැති එකක් වගේ තියෙන කෙලෙස් ඔක්කොම අඩියට බැලලා හරස්කඩ පේන්න තියෙන හරිය පිරිසුදු ගතියක්. ඉතින් ඒක බොහොම ගැඹුරට ඊට වැඩිය බොහෝමත්ම වෙනස් පැත්තකින් පෙන්නනවා චිත්ත සංඛාර පරිසංවේදීදී නැත්නම් චිත්ත සංඛාර සංසිද්ධ වීමේදී සංඥා වේදනා දෙකේ මේ ඇඟට වද දුන්න වේදනා පිළිබඳව වේදනා තියෙනවා. නමුත් Taman කුප්පන්නේ කිපෙන්නේ මේ වේදනා අනුන්ගේ වේදනා වගේ බලාගෙන මෙවට කිපීමෙන් තමයි මම මේ කෙලෙස් අවසගත්තේ කියලා වේදනා පිළිබඳව සංහිඳියාවක් ඇති වෙනවා. ඒ වගේම සංඥා. දේවල් පිළිබඳව අපිට තියෙන හැඟීම් නිසායි අපි මේ යුද්ධ කරන්නේ. දේවල් වෙනුවෙන් නෙවෙයි. දේවල් නම් තේරම තාලා අපි මැරලා යනවා. නමුත් ඒක හොඳයි, ඒක නරකයි කියාගත්තා දෙන්නේ අම්මලා පුත්‍ර හඳු කරනවා. යාළුවෝ මිත්‍රෝ හඳු කරනවා හැඟුම් නිසා. සංඥා නිසා. නිසා මේ දෙකම හුදු හිතේ ඇති වෙච්ච මායාවල් බවත් හිතේ ඇති වෙච්ච දූවිලි වලාවල් බවත් ඔක ඔච්චර ගණන් ගන්න එපා සංඥා කියන දේවල් වෙනස් වෙන දේවල් බවත් සංඥා තිබුණත් තමයි හොඳයි කියලා සංඥා තුනක් නරකයි සංඥා තුනක් දුහුදු සංඥා වේදනාවල් තිබුණා සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා ඌ හුදු චෛතසික කියලා ඒවා පිළිබඳ සංසිඳියාවක් තේරුම් ගත දවසේ උනර ප්‍රසාද රසය චිත්ත ප්‍රසාද ගතිය තේරෙන්නේ Tamange හිතටමත් නෙවෙයි බුදුහාමුදුරේ පිළිබඳව ප්‍රසාදයක් පහළ වෙනවා ධර්මයේ පිළිබඳව ප්‍රසාදයක් පහළ වෙනවා මේක ඉස්සෙල්ලා මේ වත්වින්දා වූ ඒ ආර්ය සංගණය පිළිබඳව ප්‍රසාදයක් පහළ වෙනවා. Tamandat හිතෙනවා Taman මේ තීලෙක පිළිහිලා වැඩ කරපින්දානේ මේ ප්‍රසාදයක් පහළ වුණේ කියලා. අර ප්‍රසාද සද්ධාව එnde එnde ඉහළට යනකොට යනකොට ඒක මේ මතු පිටකක් නෙවෙයි ඇතුළතින්ම කායික ක්‍රියා වාචික ක්‍රියාවල සංහිඳියාවක් සාන්ත ගතියක් නෙවෙයි හිතේම සාන්ත ගතිය එන්න පටන් ගන්නවා මේක තමයි නිවන කියන්නේ තවත් ඉස්සරහට ගිහිතිවලා සෑම දෙයකම පස්සම්බනයක් පස්සද්ධියක් එහෙම නැත්නම් රූප සමනයක් සිදු වෙච්චාම සබ්බ සංඛාර සමතයක් ඇති වෙනකොට තමයි නිවන කියන්නේ නිවන ලකුණු 15 කන එනකොට එනකොට මේ සදා බොහොම බල කැවෙන ශක්තියකට එන්න පටන් ගන්නවා ඒකේ තියෙන පච්චුප්පන්නේ නෙමෙයි පදත්තානේ තමයි වැටෙන්නේ පක්ඛන්දන රසයෙන් තමයි තේරෙන්න පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ ගැඹුරු බණ වලට ගැඹුරු කල්යාණ මිත්‍යන් දිහාට ගැඹුරු සමාධි වලට යන ගතියක් හැදෙන ගතියක් එන්න පටන් ගන්නවා. එතනම මේවා දරා ගන්නවත් බෑ. Taman පිළිබඳව Tamanට හිතා ගන්න. නමුත් එnde end end මේ පක්කන්දන රසය වැඩි වෙන්න වැඩි වෙන්න තේරුම් පටන් අර ගන්නවා. ධර්මwidetilde දරපුවාම ධර්මය අපිට කාන්නේ උපරිම දේ කරනවා. ඒකට අපි හැප්පෙන්න යන ප්‍රතික්‍රියා කරන්න යන්නේ එන දේට සද්ධාවෙන් ධර්මයේ ඉදාන ගතියක් කියනවා. අන්නේ විදිහට සද්ධාවේ ගති ලකුණු තේරුම් ගන්නකොට තේරුම් ගන්නකොට අපිට තේරෙනවා ඒක පුදුම ජවයක්, පුදුම ශක්තියක්. සද්ධාන් බලන් බලානිකන් කියලා දරුවෙන් සඳහන් කරලා තියෙනවා. සද්ධා කියන්නේ බලයක්, බලයක් කියන්නේ බල ඇණියක්. මේකට සැකයේ ධර්ම ගවම අර සීරම අවුලයි. සැකේ පැත්තකට දාලා ඉදිරිපත් කරගත්ත දේ අනුව ඉදිරියට යන්න පටන් ගත්තාම පුදුම Java කැවිල්ලක්, කස කැවිල්ලක් එනවා. ඒක තමයි ඔය ඉස්රායිල් කියන සද්ධාහට පස්සේ තියෙන වීරියත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත් උදව්පකාර වෙන්නේ. එහෙනම් භාවනා ජීවිතයේදී කොතනකාරී චිත්ත පීඩාවක්, බලාපොරොත්තු සුන්වීමක් මොකක් හරි වුණා නම් පළවෙනියෙන්ම පරීක්ෂා කරලා බලන්න කියනවා තමන්ගේ සද්ධාහවට මොකද වෙලා තියෙන්නේ කියලා. සද්ධාවේ අඩුපාඩුකම් නිසා තමයි බලාපොරොත්තු සුන්වීම ඇති වෙන්නේ. ඒ නිසා සද්ධාවන්තයා මේ ගමන යන්නේ hina වෙවි. බුදුහාමරගේ සුගත ගුණය වගේ. පැමිණෙන සෑම දුකක්ම පැනිරහයි කියාගෙන ඉදිරියට යන්න නම් පුදුම සද්ධාාවක් අවශ්‍යයි. ඒ නිසා පංච ප්‍රධානයන්ගේ ඉස්තරලාම සඳහන් කරලා තියෙන්නේ ශ්‍රද්ධාව. ඉතින් ඒක පංච ඉන්ද්‍රිය වල සඳහන් කරලා තියෙනවා ඉස්තරලා. ඒ වගේම ආර්ය ධනවලත් සද්ධා ධනං විරිය සුත ධනං ආදි වශයෙන් ඉස්සල්ලාම සඳහන් කරලා තියෙනවා. නමුත් මේකයි ඒ කියන සද්ධාවයි අනිකුත් ආගම් වල පෙන්වන ප්‍රසාද සද්ධාවයි අපේ මේ ශාසනයපත් දක්වන මූලික ප්‍රසාද සද්ධාවයි හොඳට වෙන් කරගන්න ඕනේ මේ සද්ධාව මේ ජීවිතේදීම පරීක්ෂා කර බැලිය හැක තමයි වෙනස අනිත්‍යව පරීක්ෂා කරන මරණින් එහා එනිසා අපි මේ යෙදිලා ඉන්න කටයුත්තේදී මම හිතුවා මේ කාරණා ඉදිරිපත් කිරීම බොහොම ධෛර්ය සම්පන්න වෙයි කියලා මොකද සෑහෙන ශ්‍රද්ධාවකින් තමයි මේ පිරිස කටයුතු කරන්නේ. ඉතින් ඒ කරගෙන යන ශ්‍රද්ධාවටම මේ මූල ධර්ම කරුණු මේ අත්දැකීම් ලැබිලා තව තවටත් මේ ශ්‍රද්ධාව නොසැලෙන ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න ඉතුරු අවශ්‍ය කරනා වූ ප්‍රධානියන්ගත් ලං කරගෙන මේ ලැබිච්ච දවස් කීපේ ඉදිරියට යන්න මේ ධර්ම කොටාශයත් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිළු දිනාටම සද්ධාවේ උතුම් ඵල නුඹෝ කාලයකින් නෙලා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.